දිව්‍යයි. ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආචාර්ය කිරුණපන පොල්හේන්ගොඩ කාලිංග මාවත රතන අරම විහාරාධිපති අමරපුර බ්‍රහ්ම වංශාභිගජ ශ්‍රී සද්ධර්ම යුක්තික මහානිකායේ අනුනායක පූජනීය නරවැල් පිට රතනපාල ස්වාමීන් වහන්සේ ධම්මපදයේ චිත්ත වර්ගය ඇසුරිනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සේ සාදු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස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 උට්ටි සමති විජ්ජති එවං අභාවිතං තිත්තං රාගෝ සමති විජ්ජති යථාගාරං සොච්චන්නං උත්තේන සමති විජ්ජති එවං ස්වභාවිතං තිත්තං රාගෝ න සමති විජ්ජති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාභී ශ්‍රද්ධා කාරුණික පින්නතුනි යතහා ගාරං දුච්ඡන්නං උට්ටි සමති විජ්ජති එවං අභාවිතං තිත්තං රාගෝ සමති විජ්ජති මනාකොට සෙවිලි නොකරන ලද ගියත් වසින වර්ෂාවෙන් යම්සේ පෙමින්නේද ඒ වාගේ නොවැඩිය දියුණු නොකල සිතක් තියෙන පුජ්‍යලයාගේ සිතට කෙලෙස් ධර්මයන් රාගය ආදී ගිනි ඇතුළු වෙන බව බුදුහාමුදුරුවෝ වදාළා ඒ වාගේම මනාකොට සෙවිලි කරන ලද ගේකට මොනතරම් වර්ෂා වැස්සත් ජලය කාන්දු නොවන්නේ යම්සේද ඒ වාගේ වඩන ලද දියුණු කරන ලද සිතක් ඇති පුජ්‍යලයාගේ ඒ සිතුවිලි තොලට රාගයේ නැමැති ගිනි ජාලා ඇතුළු නොවන බව ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළා මේ දේශනාව අපේ ශාන්තිනායක අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ නන්ද තෙරුන් වහන්සේ ආරම්භය. මේ පින්නතුන් ඔබ දන්නවා අහලා තියෙනවා නන්ද කුමාරය කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සහෝදරයා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරනුවර රාජමාලිගාවට වැඩම කළ දවසේ ඒිට පහුවෙනිදාට මංගල්‍ය තුනක් තිබුණා ඔටුනු පැලැන්දීම ගෘහ ප්‍රවේශය ඒ වගේම විවාහ මංගල්‍ය කියන මංගල්‍ය තුනක් මේ මංගල්‍ය තුනක් තියෙන අවස්ථාවේදී රජමාලිගාවේ දන්වලඳල අවසන් වුණු ලෞතුරා බුදු පියාණන් වහන්සේ තමන්ගේ සොහොයුරා වන නන්ද කුමාරයාගේ අතට පාත්‍රය දෙනවා පාත්‍රයේ දීලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. නංග කුමාරයාත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පසුපසින්ම අනන්ත අප්‍රමාණ බුද්ධ ගෞරවයෙන් යුතුව බුදු පියාණන් වහන්සේ පසුබස නන්ද කුමාරය යනවා. මෙහෙම යනකොට නන්ද කුමාරය කල්පනා කරනවා padipela මුදුනේදී පාත්‍රය ගනීවි. padipela පාමුලදී ගනීවි. රාජමාලිගාවේ දොරටුව අභියසදි ගනීවි කියලා හිතුවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතර ගත්තේ නෑ විහාරයටම වැඩුවා. කිඹුල්ලප්පුර නිග්‍රෝධාරාමේ. ගියාම කියනවා නන්ද මහණ වෙන්න. නන්ද කුමාරයාට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. මෙහෙම යන අතර මගදී නන්ද කුමාරයා ලෞතර බුදුරජාණන් වහන්සේ වඩි පසුපස යන නන්ද කුමාරය දකින ජනපද කල්යාණි කියන තැනැත්තිය විවාහ වෙන්න බලාගෙන ඉන්නේ ඇය කියනවා කෑ ගහලා කියනවා ගියාට කමන්නේ ඉක්මනට එන්නේ කියලා මෙන්න මේ සිතුවිලි ප්‍රතිබැඳගෙන තමයි නන්ද කුමාරයා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ වචනයට පැවිදි වෙන්න කැමැත්ත ප්‍රකාශ කරන්නේ. පැවිදි කරනවා. පැවිදි කරලා ඉවරේලා හැම වෙලාවෙම නන්ද කුමා නන්දහාමුදුරුව කල්පනා කරන්නේ මම ඔටුනු පලන් දාන්න හිටියා. රාජමාලිගාවක් හදලා රාජමාලිගාවේ පදිංචි වෙන්න ඕන. ජනපද කල්යාණි සමග විවාහ වෙන්න තිබුණා. මේ සියලුම කාරණා කාරණා අතෑරලා තමයි මම මේ පැවිදි වෙන්න ඇවිල්ලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉක්මවන්න බැරි නිසා මම මහණුනි මට මෙහෙම මහණ වෙලා ඉඳලා වැඩක් නෑ කියලා සෑම වෙලාවෙම නන්ද තෙරුන් වහන්සේගේ හිත දැවෙනවා පිච්චෙනවා කල්පනා කරනවා මොන වගේ තීරණයක් ගන්නවද මොන වගේ දෙයක් කරනවද කියලා කර කියා ගන්න දෙයක් නැතුව කල්පනා කරනවා මෙන්න මෙහෙම කලකිරිලා ඉන්න වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා වදාරනවා බුදුහාඳුරනේ නන්දහාමුදුරුවෝ රාජමාලිගාව කෙරෙහි බලාපොරොත්තුෙන් ජනපද කල්යාණි කෙරෙහි සිස්සතම් පහළ වෙලා සිවුරු අතහැරලා යන්න ඕන කියන කල්පනාවෙන් ඉන්නවයි කියන පණිවිඩේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා කියනවා. කිව්වම බුදුහාඳුරෝ නන්දහාඳුරෝ ගෙන්නනවා. ගෙන්නලා ඉවරලා මොකද කරේ? නන්දහාඳුරන්ට කතා කරනවා එන්න නන්ද ගමනක් යන්න. නන්දහාඳුරොත් එක්කගෙන යනවා බුදුහාඳුරෝ දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකෙට වැඩම කරන ගමන් බුදුහාඳුරෝ අතරමඟ ගිනි තියපු හේනක පිච්චිලා වක ගැහුණු වැඳිරියෙකුත් පෙන්නගෙන යාතු තමයි යන්නේ. සද්ධර්ම රතනාවලියේ නැමැති ගාන්තියේ සඳහන් වෙනවා දාවක ගැසී ගිය වැඳිරියක් පෙන්වා. පිච්චිලා වකුටු ගැහිලා ගියපු වැඳිරියක් තමයි පෙන්වන්නේ. මේ වැඳිරිත් පෙන්නගෙන දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දිව්‍යාංගනාව පෙන්නනවා බුදුහාඳුරු. පෙන්නන අහනවා නන්ද මේ දිව්‍යාංගනාවද ලස්සන ජනපද කල්යාණිද කියලා අහනවා. අපෝයි බුදුහාඳුරනේ දිව්‍යාංගනාව ඊටාම ලස්සනයි ඊටාම මනස්කාන්තයි මේ වගේ කාන්තාව කොහෙද ඉන්නේ තවත් වෙනහක නැහැ. ජනපද කල්යාණි හරියට හේනි පිච්චිලා වක ගැහිලා ගියපු වැඳිරිය වගේ නේද කියලා බුදුහාඳුරුවන්ගෙන් අහනවා. අන්න බලන්න පින්නතුනි. යම් යම් දේවල් කෙරෙහි ආසාවෙන් බලාපොරොත්තුෙන් ඉන්නකොට ඊට වැඩිය හොඳ දෙයක් දැක්කම අරමුණු වුණාම ඒ කෙරෙහි හිත ඇදිලා යනවා අන්න බුදුහාඳුර උපක්‍රමයක් භාවිතා කළා දැන් කාලේ එක එක අධ්‍යාපනත්‍ය විවිධ අධ්‍යාපන ක්‍රම ඉගෙනවත් බුදුහාඳුර මොකද කරේ අඩු දෙයක් කෙරෙහි තියෙන ආසාව වැඩි දෙයක් කෙරෙහි ඇති කළා දැන් බුදුහාඳුරෝ මේ කිරීම නිසා නන්ද තෙරුන් වහන්සේගේ කල්පනාව ජනපද කල්යාණි ගැන නෙවෙයි දිව්‍යාංගනාව ගැන බුදුහාඳුරේ පාර නන්ද කුමාර නන්දහාඳුරන්ට කියනවා ඔය දිව්‍යාංගනාව ලබා ගන්නවා නම් නිකම් කරන්න පුළුවන් කමන්නේ ඒකට අදාළ සුදුසුකම් හදා ගන්න ඕන අපි දන්නවා පාසල් වල ඉගෙන ගන්න ළමයි වුණත් තරුණ තරුණිය වුණත් තම තමන්ට අවශ්‍ය කරන සුදුසුකම් හදා ගන්න ඕන රැකියාවට ගැලපෙන සුදුසුකම් හදා ගන්න ඕන ඒ සඳහා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න ඕන සුදුසුකම් හදාගත්තම ඕනම පුජ්‍යලයකට ලබා ගන්න බැරි දෙයක් නෑ ඕනෑම දෙයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා බුදුහාඳුරෝ දේශනා කරනවා නන්දතරුන් වහන්සේට දිව්‍යාංගනාව ලබා ගැනීමට නම් සුදුසුකම් හදාගන්න කියලා සුදුසුකම් හදාගත්තොත් ඕන දෙයක් ලබා ගන්න පුළුවන් කියලා එහෙනම් භාවනා වඩන්න කිව්වා. භාවනා වඩන්න කිව්වම භාවනා වැඩුවා වැඩුවා නන්දහාඳුරෝ එකම අරමුණ තමයි මොකද්ද? දිව්‍යාංගනාවන් ලබා ගන්න. භාවනා වඩලා වඩලා සියලුම කෙලෙසුන් නැති කරලා උතුම් වූ රහත් ඵලයට නන්දතෙරුන් වහන්සේපත් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා අහනවා නන්දහාඳුරණේ කවද්ද රජමාලිගාවට දැන් ආපහු යන්නේ? නන්දහාඳුරෝ කියනවා දැන් මට ජනපද කල්යාණිවත් රජසපවත් පිළිබඳ මගේ කිසිම ආසාවක් නැහැ ආලයක් නැහැ බලාපොරොත්තුවක් නැහැ කියලා කියනවා වික්ෂුන් වහන්සේලා බුදුහාඳුරන්ට ගිහිල්ලා සඳහන් කරනවා බුදුහාඳුරුනි නන්ද ආඳුරෝ රහත් වෙච්ච බවක් අඳවනවා මෙන්න මෙහෙමයි කියලා බුදුහාඳුරේ අවස්ථාදී දේශනා කරන මහණෙනි නන්දහාමුදුර උතුම් රහත් ඵලයටපත් උනායි කියලා එන්නේ සිද්ධිය මුල් කරගෙන තමයි බුදුහාඳුරව ඔන්න ඔය කියන චිත්ත වර්ගයේ සඳහන් වෙන ඔය දාසා පාඨ දෙක බුදුහාඳුරෝ දේශනා කළේ මේක සඳහන් වෙනවා පින්නතුනි පළවෙනි ගාථාවේ යතහා ගාරං දුච්චන්නං උට්ටි සමති විජ්ජති මනාකොට ගේවල් සෙවිලි කරනකොට උලුක් සෙවිලි කරා ඉලුක් සෙවිලි කරන්න පුළුවන් පිඳුරු සෙවිලි කරන්න පුළුවන් පොල් රතු සෙවිලි කරන්න පුළුවන් ඒ වගේම උලු සෙවිලි කරන්න පුළුවන් එහෙම නැත්නම් සීට් වගේ ඕනම දෙයක් සෙවිලි කරන්න පුළුවන් අවුෙන් නැස්සෙන් ආරක්ෂාවෙන් මේ සෙවිලි කරන ලද ගෙය මනාකොට සෙවිලි කරේ නැත්නම් උත්ති සමති විජ්ජති වැහිදර ජල ධාරාවක් මොකද වෙන්නේ ගෙට ඇතුල් වෙනවා සෙවිලි කලේ සෙවිලි කරපු ගෙයින් වැඩක් නැහැ වැස්සට තෙමෙනවනම් අවුව ගෙට වැටෙනවනම් විශේෂයෙන් ජල ධාරාවල් ගෙට ඇතුල් වෙනවනම් ඒ හදාගත්තු ගෙයින් වැඩක් වෙන්නේ නැහැ ලෝතර බුදුරජාණන් වහන්සේ ඒක උපමාවට අරගෙන දේශනා කරනවා ඒවං අභාවිතං චිත්තං අර වැහි ජල ධාරා මනකොට සෙවිලි නොකරන ලද ගෙයින් පියස්යෙන් ජල ධාරාගේ ඇතුළට වැටෙනවා වගේ ඒවං අභාවිතං චිත්තං නොවැඩූ සිතට අභාවිතං කියන්නේ පින්නතුනි නොවැඩී සිතට රාගෝ සමති විජ්ජති රාගය ඇතුල් වෙන තව තමයි බුදුහාඳුරු වදාළේ නොවැඩූ දියුණු නොකරන ලද විශේෂයෙන් භාවනා වලින් සමත විදර්ශනාදී භාවනාවන් නොවැඩෙන ලද සිතට රාගය ආදී කෙලෙස් ධර්මයන් ඇතුල් වෙන බව තමයි බුදුහාඳුරෝ දේශනා කළේ. එහෙනම් පින්නතුනි අපේ සිතට රාගය ආදී කෙලෙස් ගිනි ඇතුල් වීම වැළැක්වීමට නම් සමත භාවනාව විදර්ශනා භාවනාව අපි වඩන්න ඕනේ. බුදුහාඳුර දේශනා කරනවා චිත්තම් භික්ඛවේ අභාවිතං මහතෝ අනත්තාය සංවත්තති චිත්තම් භික්ඛවේ අභාවිතං මහණෙනි සිත වැඩුවේ නැත්තම් දියුණු කරේ නැත්තම් මහතෝ අනත්තාය සංගතති මහත් විපත් කරදරවලටපත් වෙනවා එහෙනම් මහත් විපත් කරදරවලින් වැළක්වින්න නම් මොකද කරන්න ඕන හිත වඩන්න ඕන දියුණු කරන්න ඕන දියුණු කරේ නැති හිතට සෑම වෙලාවෙම කෙලෙස් ධර්ම ඇතුල් වෙනවා විශේෂයෙන්ම මේ කෙලෙස් ධර්ම ඇතුල් වීම වැළැක්වීමට පළමු වන අධීරයේදීම වඩන්න ඕන භාවනාව තමයි සමත භාවනාව. සමත කියන්නේ පින්නතුනි සමතේකටපත් කරනවා. ගැටුම් निराකරණය කරනවා වගේ එකක්. සමත මණ්ඩලයෙන් ගැටුම් निवाරණය කරනවා යටපත් කරනවා. සහනයක් ලබා දෙනවා. අන්න ඒ වගේ තමයි සමත භාවනාවෙන් කරන්නේ අපේ හිතට නැගෙනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම කියලා කියන්නේ නීවරණ ධර්ම කියන්නේ නිවන නිවන් මඟ අහුරා දමන ධර්ම. අපි දන්නවා මේ ඕනම කෙනෙක් දන්නවා පොල් කටුවකින් තනකොළ ටිකක් වහලා තිබ්බොත් සුමානියක් විතර යනකොට එක්ක තනකොළ ටික කහ ගැහිලා තියෙනවා. එහෙම නැත්නම් මැරිලා යනවා. මොකෝ හේතුව පොල් කටුවෙන් තනකොළ ටික වැහුවම හිරු එළිය වැටෙන්න විදියක් නැතුව නාම සාකයට හට ගන්න විදියක් නැහැ වර්ධනයට ඉඩක් නැහැ අන්න ඒ වගේ තමයි පින්නතුනි අපේ සිතට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන අකුසල ධර්ම මතුවෙනවා නම් අපේ හිතෙන් වැඩක් ගන්න බෑ හිත ඒ වයින් ආවරණය වෙලා එහෙනම් ආවරණය වෙච්ච හිත निराවරණය කරගන්න ඕන. निराවරණය කරගන්න නම් ප්‍රධාන වශයෙන් සමත භාවනාව වඩන්න ඕන. භාවිතං වෙන්න නම් අභාවිත වෙනුවට භාවිතං වෙන්න නම් සමත භාවනා වඩන්න ඕන. ප්‍රධාන වශයෙන්ම මේ හිතට නැගෙන පළවෙනි කෙලෙස් ධර්මයේ තමයි පින්නතුනි කාමච්ඡන්ද. කාමච්ඡන්ද කියන්නේ හැම වෙලාවෙම කංසප විඳීමේ ආසාවෙන්ම කල්පනාවෙන්ම ඉන්නවනම් ඒකට කියනවා පින්නතුනි කාමච්ඡන්ද කියලා. අර අංගුත්තර නිකායේ පළවෙනි නිපාත සඳහන් වෙනවා. ස්ත්‍රී අපුරුෂයාගේ සද්දයට, ගඳට, ස්පර්ශයට මෙන්න මේ සෑම දෙයකටම මොකද වෙන්නේ? පුජ්‍යලයාගේ කාමච්ඡන්දය කියන්නේ කාමයේ අවිස්තෙන ආකාරය සඳහන් කරනවා. එහෙනම් පින්නතුනි අපේ సంతාණයට පංච නීවරණ වලින් ගැනෙන පළවෙනි ක්ලේශ ධර්මය වෙන කාමච්ඡන්ද අපේ හිතට නැගෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. කාමච්ඡන්දයට ඉඩ නොදී කාමච්ඡන්දය අපි යටපත් කරගන්න ඕන. දෙවෙනි අකුසල ධර්මයේ තමයි පින්නතුනි ව්‍යාපාද කියන්නේ තරහ, වෛරය. තරහ වෛරය කියන එක බලවත්ම අකුසල කර්මයක්. කාමච්ඡන්දය හිතට ඇතුල් වුණාම කාමච්ඡන්දය Tamange හිතේ ඇති වෙන දෙයක් ඒ වගේ ව්‍යාපාදයේ තරහ වෛරය ක්‍රෝධය Tamange හිතට නැගුණම ඒකිනුත් මහා බරපතල අපරාධ ක්‍රියාවන් සිද්ධ වෙනවා ඔය කට්ටිය දන්නවා විරූපේන අරතින් ගච්ඡති इति විරූපං මේ ව්‍යාපාදේ අපේ හිතට ඇතුල් වුණාම මොකද වෙන්නේ සිත සම්පූර්ණයෙන්ම විරූපී බවට පත් කරනවා පුජ්‍යලයාගේ මූණ, ඇඟපසඟ, ඉරියව් සෑම දෙයක්ම මොකද වෙන්නේ විરૂපී වෙනවා. පුජ්‍යලයාගේ හැසිරීම්, කල්ක්‍රියාවන් සෑම දෙයක්ම සාමාන්‍ය ස්වરૂපයට ප්‍රතිවිරුද්ධ ස්වરૂපයක් ගන්නවා. ඒකයි බුදුහාඳුර දේශනා කළේ විરૂපේන අරති ගච්ඡති විરૂපං කියලා. ව්‍යාපාදය නිසා සම්පූර්ණයෙන්ම හිත විરૂපී වෙනවා. එහෙනම් අපි මොකද වෙන්නේ? අපේ ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු පහම මොකද වෙන්නේ විරූපී වෙනවා එහෙනම් අපි මොකද කරන්න ඕන වෛරයට අපි ඉඩ දෙන්න හොඳ වෛරයෙන් වෛරයේ සංසිදී නොසංසිදී කියලා තමයි බුදුහාමුදුරේ දේශනා කළේ එහෙනම් සමත භාවනාවට අනුව යටපත් කරන්න ඕන බලවත්ම අකුසල කර්මයක් තමයි පින්නතුනි ව්‍යාපාදේ වෛරය කියන එක. වෛරයෙන් යුක්තව වෛර කරන පුජ්‍යලයාට තවත් වෛර කරනව නම් ඒ වෛරය කොහොමවත් සංසිඳෙන්නේ නැහැ. අර නහි වේරේන වේරානි ගාතාවේ සඳහන් වෙනවා වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත කියලා. ඒ වගේ බුදුහාඳුර සඳහන් කරනවා යතාහි කේල සිංගානිකාදී අසුචි මක්කිට මක්කිතත්තානං තේනේව අසුචි දෝවන්තෝ දෝවන්තෝ සුද්ධං නිග්ගන්ධං කාතුන් නසක්කෝති අතකෝ තණ්ඨානම් බිහියෝ සෝමත්තාය අසුද්ධතරතේව දුග්ගන්ධතරතේව හෝති ඒව මේවං අප්පෝසන්තම් පච්චෝක පච්චෝක පච්චක්කෝසන්තෝ පහරන්තම් පටිපහරන්තෝ වේරං ඔය විදිහට සඳහන් වෙනවා ලෝතුරා බුදුහාඳුරෝ දේශනා කරනවා කෙල සෙන් සොට්ටු අසුචි ආදිය තියෙන තැනන් කෙල කෙලෝලින් මුත්‍රා වලින් අසුචි වලින් ලේ ලේ වලින් මුත්‍රා වලින් අසුචි වලින් ඒවයින්ම හොදනවනම් කවදාත්වත් පිරිසිදු කරන්න පුළුවන් කමන්නේ තව තව ගඳ ගහන එක තමයි තියෙන්නේ. මල මුත්‍රා කරපු තරක් මල මුත්‍රා වලින්ම හොදන්න බෑ. ඒව පිරිසිදු වතුර වලින් තමයි හොදන්න ඕන. බුදුහාඳුරෝ දේශනා කරනවා වෛර කරන පුජ්‍යලයාට වෛර කිරීම, ක්‍රෝධ කරන පුජ්‍යලයාට ක්‍රෝධ කිරීම, ඊර්ෂ්‍යා කරන පුජ්‍යලයාට ඊර්ෂ්‍යා කිරීම, ගහන බණින පුජ්‍යලයාට ගැහීම බැනීම. හරියට උදාහරණ දක්වලා තියෙන්නේ අසුචි වලින් අසුචි පිරිසිදු කරන්න උත්සාහ කරනවා වගේ මුත්‍රා වලින් මුත්‍රා පිරිසිදු කරන්න කටයුතු කරනවා වගේ කෙලසොන් සතු ආදියෙන් ඒවා පිරිසිදු කරන්න උත්සාහ කරනවා වගේ එහෙනම් ඒවා පිරිසිදු කරන්න නම් පිරිසිදු ජලය දාලම තමයි සුද්ධ පවිත්‍ර කරන්න ඕන අන්න එහෙනම් බුදුහාඳුර දේශනා කරනවා පින්නතනි වෛර කරන පුජ්‍යලයාට ප්‍රති වෛර කිරීමම නොකල යුතු දෙයක් වශයෙන් තමයි බුදුහාඳුර දේශනා කරේ වෛර කරන පුජ්‍යලයාට මෛත්‍රී කරන්න කියලා බුදුහාඳුර දේශනා කළා සමත භාවනාවට අනුව මේ පින්නතුන් දන්නවා ලෝතර බුදුරජාණන් වහන්සේ රජ කෙනෙක්ගේ රාජමාලිගාව හිටියා සාමාවතී බිසව ඇතුළු 500ක් ඒ වාගේ මේ රජතුමාගේ තවත් බිසවක් හිටිය මාගන්ධියා කියන බිසව මේ මාගන්ධියා කියන බිසව මොකද කරන්නේ? සාමාවති ආදී ඒ අන්තපුරේ ඉන්න කාන්තාවන්ට ඒ රජ බිසව ආදී සෑම දිනාටම හැම වෙලාවෙම ව්‍යාපාදයෙන් තරහෙන් වෛරයෙන් තමයි කටයුතු කරන්නේ. වෛරයෙන් කටයුතු කරලා සෑම අවස්ථාවකදීම සාමාවතී බිසව රජතුමාගේ අප්‍රසාදයට ලක් කරන්න විවිධ උපක්‍රම කරනවා. විවිධ උපක්‍රම කරලා කරලා කරගන්න බැරි තැන මොකද කරන්නේ? මාගම්බියා රජබිසවගේ පවුලේ ඥාතීනුත් එකතු කරගෙන සාමාවතීගේ බිසවගේ රාජමාලිගාව සම්පූර්ණයෙන්ම මොකද කරන්නේ පොල් තෙල් රෙදි කෑලි ඔතල ඔතලගේ ලී දඬුවල ඔතලා ඔතනවා සාම අහනවා මේ මොකද්ද කරන්නේ කියලා මේක රාජ නියෝගයක් රජතුමා මෙහෙම කරන්න කිව්වයි කියලා පොල්තෙල් මිශ්‍ර කරපු රෙදි වලින් ඔතල ඔතල මොකද කරන්නේ ඒව මේව ಜಾති දාලා සම්පූර්ණ සාමාවතී ඇතුළු කාන්තාවන් 500ක් රාජමාලිගාවට දාලා මොකද කරන්නේ සම්පූර්ණයෙන්ම ගිනි තියනවා ගින්නේ පිච්චෙන කොටත් සාමාවතී තමන්ගේ පරිවාර ස්ත්‍රීන්ට කිව්වේ මොකද්ද වෛර කරන්න එපා වෛර කරන්න එපා මෛත්‍රී කරන්න කරුණාව දක්වන්න වේදනානුපස්සනා භාවනා වඩන්න කිව්වා භාවනා වැඩුව වැඩුවා සාමාවතී විසව රහත් ඵලයටපත් වුණා වෛර කරන කෙනාට වෛර කරන්න ගියේ නේ ඊර්ෂ්‍යා කරන කෙනාට ඊර්ෂ්‍යා කරන්න ගියේ නෑ. ක්‍රෝධ කරන කෙනාට ක්‍රෝධ කරන්න ගියේ නෑ. ඒ බිසෝවරු සෝවාන් සකු르දාගාමි අනාගාමි මහරහත් කියන මාර්ගඵලවලට ඒ අයගේ භාවනාවේ ප්‍රවාණයට අනුවපත් වෙලා සසර ගමන කෙලවර කර බව බණ පොතේ සඳහන් වෙනවා පින්නතේ. රජතුමාට මේ ප්‍රවෘත්තිය දැනගන්න ලැබුණාම රජතුමා බලවත්ම සංවේගයටපත් වෙලා රජතුමා හොයනවා කවුද මේ වැඩේ කරේ කියලා. මාගන්ධියට කතා කරලා කියනවා මාගන්ධිය බිසවට මේ සාමාට කරපු වැඩේ හොඳම වැඩක් කරලා තියෙන්නේ මමත් ওই මිනිස්සයා මරලා දාන්නමයි බලබලා හිටියේ හොඳම වැඩක් කරලා තියෙන්නේ කියලා කිව්වයින් පස්සේ මාගන්ධියා කියනවා මහා රජතුමනි ඔබතුමාට මහා කරදරයක් වෙච්ච සාම ඇතුළු පිරිස මරන්න උපක්‍රම කළේ මමයි කියලා කිව්වා එහෙනම් මේ හොඳ වැඩේ කරපු අය කවුද කියලා ඇහුවා ඇයවම කිව්වා මගේ පවුලේ සමාජිකයෝ මගේ තාත්තගේ පරපුරේ අය අම්මගේ පරපුරේ අය එකතු වෙලා මේ වැඩේ කරේ කිව්වා රජතුමා කියන ඒ අයට බොහෝ සම්මාන දෙන්න රාජගමාලිගාවට කැඳවන්න කියනවා සියලු දෙනාම රාජමාලිගාවට කැඳෙව්වම රාජමාලිගාවේ මිදුලි මහ වලක් කපල බෙල්ල දක්වා පස්පුරවලා අර අයට ඔක්කොටම එක එක જાති දාලා පන පිටින්ම රජතුමා මොකද කරන්නේ ගිනි තියෙනවා මාගන්දියා තෙල් කතාරමක දාලා පණ පිටින්ම පිච්චෙද්දී ඒ පිච්චෙනම සාමා මාගන්දියාටම කියනවා කඩාගෙන කන්න කියලා කියනවා ආන් එහෙම කරලා මාගන්දියත් මරලා දැම්ම බලන්න පින්නතිනි රජතුමත් කරේ මොකද්ද වෛරයෙන් යුක්තව තවත් වැරදි වැඩක් තමයි කරේ. අන්න පින්නතුනේ ඒ වගේ වැඩ කරන්න හොඳ නැහැ. අපිට මොන පුජ්‍යලයා වෛර කරත් තරහ කරත් ඊර්ෂ්‍යා කරත් ක්‍රෝධ කරත් අපි මොකද කරන්න ඕන? ඒවා විඳ දරාගෙන ඒ වෙනුවට වෛර කරන කෙනාට කරුණාව මෛත්‍රිය දක්වන්න ඕන. අපේ බුදුහාඳුරෝ මහා බෝධිසත්ව වශයෙන් කටයුතු කරන කාලේ මහා කපි ජාතකයට අනුව වනාන්තරයේ අතරමං වෙලා මහා වලක වැටිලා හිටපු මිනිස්සය ගොඩගත්තම ඒ වඳුරගේ මාළු කන්න ඕන කියලා මරන්න උත්සාහ කළත් ඒ පුජ්‍යලයා කැලේ අතරමං වුණු පුජ්‍යලයාට ගම්මානෙට එන්න පාර කිව්වා වෛර කළේ නේ. දේවදත්ත හාමුදුරුව කොච්චර වෛර කරා බුදුහාමුදුරුව වෛර කළේ නේ. මාගන්ධියා කොච්චර වෛර කරත් බුදුහාමුදුරුව වෛර කරේ නේ. කිංචි මානිකාව කොච්චර වෛර කරත් බුදුහාමුදුරුව වෛර කරේ නේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? සසරින් සසරට භවයෙන් භවයට අපි මොකද කරන්න ඕන මේ වෛරය කියන එක තරහ කියන එක ව්‍යාපාදේ කියන එක මේ අකුසල කර්මයට මතු වෙන්න ඉඩ නොදී මොකද කරන්න ඕන ඒවා යටපත් කරගන්න සෑම ආකාරයෙන්ම මහන්සි ගන්න ඕන ඒකයි නීවරණ ධර්ම වල දෙවෙනි කාරණා ව්‍යාපාද තුන්වෙනි කාරණා තමයි පින්නතුනි තීන මිද්ද තීන කියලා කියන්නේ සිතේ ආ සිතුවිලි වල තියෙන අලසකම අපේ හිතෙන් වැඩ ගන්න බෑ මොනම වැඩක්වත් ගන්න පුළුවන් කමන්නේ හිත කම්මැලි නම් උදාසීන නම් උදාසීනෝ පුජ්‍යලෙක් සෑම වෙලාවෙම කල්පනා කරන්නේ ඈනුම් අරිනවා නිදා ගන්නවා ඔහේ වාඩි වෙලා ඉන්නවා කිසිම උද්‍යෝගයක් නැහැ සිත නිකන් මැලවිලා අඩපණ වෙලා සිත අඩපණ වෙනකොට ගතත් අඩපණ වෙනවා සිත නිරෝගීමත් වෙනකොට ගතත් නිරෝගී වෙනවා එහෙනම් අපි මොකද කරන්න ඕන අපේ సంతානයේ තිබෙන සිතුවිලි ප්‍රබෝධමත් කරගන්න නිරෝගීමත් කරගන්න උත්සාහවන්ත කරගන්න අපි සෑම වෙලාවකම මහන්සි ගන්න ඕන. තීන මිද්ද කියන අකුසල කර්මයට අපි ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ පින්නතුනි හිතේ ආ සිතුවිලි වල තියෙන නොසන්සුන්කම. සිතහා සිතුවිලි නොසන්සුන් වුණත් අපේ හිතෙන් වැඩ ගන්න පුළුවන් කමන්නේ. නොසන්සුන් වෙනවයි කියන්නේ හරියට අපේ හිත කලබලකාරී ඒක උදාහරණයට සඳහන් කරලා තියෙනවා පින්නතිනි අලු ගොඩක් තියෙනවා නම් අලු ගොඩකට පොල් පිටක් වගේ එකකින් ලෑල්ලකින් වගේ එකකින් පහර දුන්නම මේ අලු සෑම තැනම මොකද වෙන්නේ විසිරීලා යනවා සෑම තැනම අලු විසිරීලා යනවා වගේ තමයි නොසන්සුන් හිතත් මොකද වෙන්නේ හැමතැනම විසිරීලා යනවා විසිරුණු හිතකිනුත් අපිට වැඩක් ගන්න පුළුවන් කවන්නේ අරමුණක හිත තියාගන්න පුළුවන් කවන්නේ එහෙනම් අපි හැම වෙලාවෙම අපි හිත යහපත් අරමුණක තියාගන්න ඕන හොඳ අරමුණක තියාගන්න ඕන විසිරුණු අරමුණක තියාගත්තොත් විසිරුණු සිතුවිලි වලින් යුතුව කරන වැඩ සාර්ථක වැඩ වෙන්නේ නැහැ ප්‍රතිඵලගෙන දෙන වැඩ වෙන්නේ නැහැ ඒව සෑම දෙයක්ම අවුල් සහගත වැඩ බවට පත් වෙනවා එහෙනම් අපි සිත හා සිතුවිලි විසිරෙන්න යන්න නොදී තැම්පත්ව නිරෝල්ව තබා ගන්න මහන්සි ගන්න ඕන විචිකිච්ඡා කියන්නේ පස්වැනි නීවරණ ධර්මය විචිකිච්ඡා කියලා කියන්නේ පින්නතුනි බුද්ධ ආදී යටතැන් කෙරෙහි ඇති සැකය අපේ ගාව සැකයේ තියෙනවනම් හැම වෙලාවෙම බුදුහාඳුරෝ කෙරෙහි අම්මා තාත්තා කෙරෙහි කුසල් අකුසල් කෙරෙහි පින්පව් කෙරෙහි මෙලව පරලොව කෙරෙහි මේ සෑම දෙයක් කෙරෙහිම අපේ ගාව සැකේ තියෙනවනම් හැම වෙලාවෙම අපි මොකද කරන්නේ සැකේ නැති කරගන්න නෙවෙයි අපි කටයුතු කරන්නේ තව තවත් සැකේ ඇති කරගන්න සැකේ තහවුරු කරගන්න අන්න බුදුහාඳුරෝ දේශනා කරනවා පින්නතුනි හැම වෙලාවෙම අපේ సంతානයේ ඇති වෙන සැකේ දුරු කරගන්න අපි කටයුතු කරන්න ඕන අන්න එතකොටම එන්නේ මොකද්ද නීවරණ ධර්ම අපිට යටපත් කරන්න පුළුවන් වෙනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමින්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම යටපත් කරගන්නකොට සිත මොකද වෙන්නේ? निराවරණය වෙනවා. පැහැදිලි සිතක් ඇති වෙනවා ඕනම යහපත් වැඩකට අපිට අපේ හිත අපිට යොදව ගන්න පුළුවන් වෙනවා යහපත් අරමුණු වල ওই විශ්වකර්ම නිර්මාණ සමහර පුජ්‍යලෝ නිර්මාණය කරන්නේ ඒ අයගේ සෑම වෙලාවකම හිත ප්‍රබෝධමත් වෙලා තියෙන්නේ. පිපුණු මලක් වගේ ලස්සනට ප්‍රබෝධමත් වුණාම ඒ සිතෙන් ඕනතරම් ඕනම වැඩක් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා සිත පුබුදු කරගන්න නම් නීවරණ ධර්ම වලට ඉඩ දෙන්න හොඳ නෑ. අභාවිත නෙවෙයි හිත භාවිත සිතම්මවට අපි පත් කරගන්න සෑම වෙලාවකම මහන්සි ගන්න ඕන. ඒ වගේ පින්නතුනි මේ හිත පංච නීවරණ ධර්ම යටපත් කරලා අවසන් කරලා නිකන් ඉඳලා හරියන්නේ නෑ සමත භාවනාවෙන්. සමත භාවනා වඩලා සිතහා සිතුවිලි දියුණු වච්ච පුජ්‍යලේ ඊළඟට වඩන්න ඕන විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කියලා කියන්නේ පින්නතුනි ජීවිතය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට අනුව මෙනෙහි කරන්න ඕන මෙනෙහි කරලා භාවනා වඩලා වඩලා වඩලා සමත භාවනාවෙන් ප්‍රබෝධමත් වුණ සිත විදර්ශනා භාවනා වඩලා තව දුරටත් දියුණු කරලා සියලු කෙලෙන් නැති කරලා නිර්වාණ ධර්මය අපි අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕනේ කියන එකයි බුදුහාඳුරෝ දේශනා කළේ ඒ අනුව කල්පනා කරාම මින්නතුනි මේ පින්නතුන් කල්පනා කරන්න ඕන නැවත මේ ගාථාවේ තේරුම යතහා දාරං දුච්චන්නං අදාරං කියන්නේ ගයක් දුච්චන්නං කියන්නේ මනාකොට සෙවිලි නොකරන ලද ගයක් රාගෝ සමති විජ්ජති යතආදාරං දුච්චන්නං උට්ටි සමති විජ්ජති මනාකොට සෙවිලි නොකරන ලද ගේට සෑම තැනකින්ම ජලය කාන්දු වෙනවා. ඒවං අභාවිතං චිත්තං මෙන්න මේ වගේ නොවැඩෝ දියුණු නොකල සමත විදර්ශනා ආදී නොවැඩෝ සිතට රාගෝ සමති විජ්ජති රාගය ඇතුල් වෙන බව තමයි සඳහන් කළේ ඒ වගේම අනිග්ගාතාය සඳහන් වෙනවා යතහා ධාරං සුච්ඡන්නං මනාකොට සෙවිලි කරන ලද ගයක්. ඉලුක් සෙවිලි කරා නම් ඉලුක් ටික පිළිවෙලට සෙවිලි කරනවා. පොල්ලතු ගිය සෙවිලි කරා නම් පොල්ලතු ටික මනාව සෙවිලි කරනවා. උළු සෙවිලි කරා නම් මනාකොට උළු සෙවිලි කරනවා. මනාකොට සෙවිලි කරන ලද ගයක්. උට්ටි නසමති විජ්ජති මොනම හේතුවක් නිසාවත් ජල ධාරාවන් කාන්දු වෙන්නේ නැහැ. වැස්සට තෙමෙන්නේ නැහැ. මොනතරම් මහා ධාරා නිපාත වර්ෂාවල් ඇස්සත් ඒගේ වර්ෂාවට තෙමෙන්නේ නැහැ. එවං සුභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති මනාකොට සෙවිලි කරන ලද ගෙය වැස්සට නොතබිනවා වගේ මනාකොට දියුණු කරන ලද සිතට රාගය ඇතුල් වෙන්නේ නැති බව රාගකින් ඇතුල් නොවන බව තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙනම් පින්නතුනි බුදුහාඳුරෝ මෙතන උදාහරණ වශයෙන් දේශනා කළේ නන්ද මහතෙරුන් වහන්සේ නන්ද තෙරුන් වහන්සේ දිව්‍ය ලෝකයට එක්කගෙන ගිහිල්ලා භාවනා වඩන්න කලින් රහත් වෙන්න කලින් නොවැඩූ සිතක් තිබුණේ උන්වහන්සේගේ නොවැඩූ සිත හරියට හරියට සෙවිලි නොකළ ගේ වගේ කියලා තමයි බුදුහාඳුරෝ වදාළේ ඒ වගේ වුණහන්සේ දිව්‍යාංගනාවන් බලාපොරොත්තුෙන් නොකඩවා දිවා රාත්‍රී දෙකේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උපදෙස් වලට අනුව මනාකොට භාවනා වැඩුව වැඩුව භාවනා වඩල වඩල රහත් ඵලයට උන්වහන්සේපත් වුණාම උන්වහන්සේගේ සිතුවිලි වලට අර රාගේ නැමැති කෙලෙස් ධර්ම ඇතුල් වීම සම්පූර්ණයෙන් වැළකීලා ගියා උන්වහන්සේ යනෝ එතන ඉඳලා කල්පනා කරේ නෑ. රාජමාලිගාවට ගිහිල්ලා ඊටාම මනරම් ආකාරයෙන් හදපු රාජමාලිගාවේ පදිංචි වෙන්නේ ඕන කොහොමද කියලා කල්පනා කරේ නෑ. එහෙම නැත්නම් සුද්ධෝදන රජතුමා තමන්ට රජකම බාර දෙනව ඔටුනු පලන්දනවා මට රජකම බාරගෙන ඔටුනු පළඳ ගන්න යන්න ඕන කියලා කල්පනා කරේ නේ එදා ඉන්දියාවේ තීසාම රූමත්කාන්තාවක් වන ජනපද කල්යාණි මං සරණ පාවා ගන්න ඕන කියලා කල්පනා කරේ නෑ. ඒ සියල්ල කෙරෙහිම උන්වහන්සේගේ තුල තිබුණු ආසාව නැති වෙලා ගියා ලැබියාව නැති වෙලා ගියා කාමච්ඡන්දේ නැති වෙලා ගියා සියලුම අකුසල සිතුවිලි නැති වෙලා ගියා ආන්න පින්නතුනි භික්ෂුන් වහන්සේලා පොළොක්පමට අහනකොට දැන් රජමාලිගාවට යන්නේ නැද්ද කියලා ඇහුවම උන්වහන්සේ කියන මට දැන් රජමාලිගාවත් ඕනේ නෑ ජනපද කල්යාණි ඕනත් නෑ ඔටුනු පලන් දන්නත් ඕනේ නෑ කියලා කියන්නේ ඒවා පිළිබඳ කිසිම ආසාවක් බවක් නැහැ කියන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. මෙන්න මේ කාරණාවලට අනුව අපි පින්නතුනි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන. අර අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමි යේතං උපනයිහන්ති වේරම් තේසූපන සම්මති කියන ගාථාවට අනුවත් අහවලා මට ගැහුවේය අහවලා මට බැන්නේය අහවලා මා දිනාගත්තේය අහවලා මගේ වස්තුව පැහැරගත්තේය කියලා ඒව කල්පනා කරන්න හොඳනේ ගැහුවට ගහන්න යන්න හොඳනේ ගැහුවට ගහනවායි කියන්නේ තමනුත් ඒ වගේ තත්ත්වයටපත් වෙනවා. බැන්නට මනින්න යන්න හොඳ නෑ. දොස් කිව්වට දොස් කියන්න යන්න හොඳ නෑ. නින්දා කළාට නින්දා කරන්න යන්න හොඳ නෑ. තමන්ගේ වස්තුව දේපල පැහැරගත්තට තමන් අනුන්ගේ වස්තුව දේපල පැහැරගන්න යන්න හොඳ නෑ. ඒ දේවල් කරනවයි කියන්නේ තමනුත් ඒ தත්ත්වයටපත් වෙනවයි කියන එකයි. ගහන පුජ්‍යලයාට ගහනවයි කියන්නේ තමනුත් ඒ වගේම පුජ්‍යලයපත් බවටපත් වෙනවා. අපි ඒකවල තිරිසංගත සතුන් බාරපත් වෙනවා. තිරිසංගත සතුන් තමයි තමන්ට පහර දුන්නම ප්‍රතිප්‍රහාර ඉල්ල කරන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන සෑම දෙයකදීම සෑම ගැටලුවකදීම සෑම ප්‍රශ්නයකදීම මොකද කරන්න ඕන අපි ඉවසීමෙන් යුක්තව හැම ගැටලුවක් දිහාම හොඳට දුරදිග බලලා කල්පනා කරන්න ඕන සංයමයෙන් යුක්ත කල්පනා කරන්න ඕන මේ පින්නතුන් දන්නව ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු වෙලාවේ සුබද්ද භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා බුදුහාඳුරෝ පිරිනුවම් පාවා අපි දැන් අඬන්න ඕන නෑ දුක් වෙන්න ඕන නෑ වැළපෙන්න ඕන නෑ කනගාටු වෙන්න ඕන නෑ කියලා ප්‍රකාශ කරනවා මේක ඇහෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේකට තරවටු කරන්න ගියේ නෑ බනින්න ගියේ නෑ දොස් කියන්න ගියේ නෑ මහා කාශ්‍යප මහඳුරෝ නිකං හරි දොස් කියන්න ගියා නම් සුබද්දර භික්ෂුන් වහන්සේට අනිත් භික්ෂුන් වහන්සේලායි මිනිස්සු එකතු වෙලා සමහර වෙලාවට සුබද්දර භික්ෂුන් වහන්සේට ගහලා මරලා විනාශ කරලා දාන්නත් පුළුවන් බුදුහාඳුරෝ පිරිනුවම් පෑ ගමන් මේ වගේ කතාවක් කියලාමයි කියලා බලන්න මහා කාශ්‍යප මහඳුරෝ උතුම් වූ රහත් ඵලයටපත් වුණු තෙරුන් වහන්සේ කෙනෙක් වශයෙන් ඊටාම ඉවසීමෙන් යුක්තව තරහක් ආවේ නැහැ ව්‍යාපාදයක් ආවේ නැහැ වෛරයක් ආවේ නැහැ ඔක්කොම සිතුවිලි තැම්පත් කරගෙන ගිහිල්ලා ඊටාම නිසංසලේ බුදුහාඳුරගේ ආදාහන කටයුතු සිද්ධ කරලවිලා බුදුහාමුදුරුවෝ ආදාහණයෙන් තුන් මාසයක් ගිය තැන මේවට හොඳ ප්‍රතිකර්මයක් කරන්න ඕනේ කියලා කල්පනා කරලා ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තුන් මාසයකින් පළවෙනි ධර්ම සංගායනාව පවත්වලා අන්න සුභද්‍ර භික්ෂුන් වහන්සේ කරපු ප්‍රකාශයට ගැළපෙන හොඳම විසඳුමක් මහා කාශ්‍යප හාමුදුරුවෝ දෙනවා ධර්ම සංගායනාව පවත්වලා ධර්ම විනය දෙක ආරක්ෂා කරන්න ස්ථාපිත කරන්න කටයුතු කරනවා. අන්න ඒ වගේ පින්නතුනි අපි සෑම වෙලාවකම ඕනම ගැටලුවක් දිහාවට උපේක්ෂාසහගතව බලලා මධ්‍යස්ථව බලලා තරහෙන් වෛරයෙන් කෝපයෙන් තොරව බලලා ඒකට ගැළපෙන හොඳම විසඳුම නිර්වෘල්ම විසඳුම නිවැරදිම විසඳුම ගැළපෙනම විසඳුම අපි හොඳ සිහි කල්පනාවෙන් දෙන්න ඕන කියන පණිවිඩ බුදුරජාණන් වහන්සේගේ වගේම රහතන් වහන්සේලාගේ මේ කතා පුවත් වලින් හොඳට ඔබට අපිට පැහැදිලි වෙනවා. එහෙම කරාම අපේ මෙලව ජීවිතය, පරලොව ජීවිතය, දෙලොව ජීවිතේම අපේ මොකද කරන්න පුළුවන් ඉන්නේ? සාර්ථක කරගන්න විශේෂයෙන්ම ඉවහල් වෙනවා. අර තවත් සඳහන් වෙනවා. ගාථාවක සඳහන් වෙනවා බුදුහාඳුර දේශනා කරනවා ඒ වගේම තමයි ඒ ඒ අවස්ථාවල බුදුහාඳුර සඳහන් කරනවා ඒ වගේ ගැටලු වලට ප්‍රශ්න වලට බොහෝම සාර්ථකව මුහුණ දීලා අපේ මෙලව පරලොව ජීවිත සාර්ථක කරගෙන උතුම් වූ අමා මහ නිවන් සප ලබා ගන්න සෑම ආකාරයෙන්ම කටයුතු කරන්න ඕන කියන එකයි බුදුහාඳුර දේශනා කළේ. ඒ නිසා පින්වතුනි ඔබ අපි සෑම දිනම සෑම ආකාරයෙන් මේ අනුව කටයුතු කරනෙමින් ඊතා කරුණාවෙන් මතක් කර සිටිනවා. ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආචාර්ය කිරුණපන පොල්හේන්ගොඩ කාලිංග මාවත රතන අරම විහාරාධිපති අමරපුර බ්‍රහ්ම වංශාභිදජ ශ්‍රී සද්ධර්ම යුක්තික මහානිකායේ අනුනායක පූජනීය නරවැල්පිට රතනපාල ස්වාමීන් වහන්සේ